අවසරයි ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා Zoom එකේ. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා මිනිසෙක් වී උපත ලබා සිටින අය තිරසනුන් ආශ්‍රය කරමින් සමහර විට තිරසනාට මිනිසෙක් ලෙස සැලකීම මතු භවයට එක්තරා විදියක බාධාවක් විය හැකිද? ඔව්. තිරසනාට නම් උදත් වෙන්න පුළුවන් මිනිස්සු ලං කරගෙන ආදරෙන් සිතකට ආශ්‍රය කරනකොට ඒ තිරසනා මැරෙද්දී ඒ තිරසනාට මනුස්ස සංඥාවක් එන්න තියෙන ලොකු ඉඩක් තියෙනවා. ඒ නිසා කර්ම කර්ම නිමිති ගති නිමිති වශයෙන් ගති නිමිත්ත කියන්නේ ඊළඟ භවයේ උපදීම පිළිබඳ සංඥා. ඒ උපදීම පිළිබඳ සංඥාව දෙවිධයකට එන්න පුළුවන්. එකක් තමයි කර්මානුරූපව කර්මය මූලික වෙලා උපදින්නට යන තැන පිළිබඳ සටහන් Tamanට දැනෙන්න. දෙවැනි ක්‍රමය තමයි කර්මය මුල් වෙලා නැහැ. ඒ වෙලාවේ ඉන්ද්‍රයන්ට හමු වෙන අරමුණ ග්‍රහණය කරගෙන ඊට අනුරූප කර්මයක් ඉස්මතු වෙලා උත්පත්ති වෙනවා. එතකොට දැන් තිරිසන් සතෙක් සිහි කල්පනාව නැති නැතුව ප්‍රകൃතියෙන් ඉඳලා මරණයටපත් වුණොත් ඒ තිරිසනාට අර තමන්ට ආදරය කරන මිනිස්යාව අරමුණු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙම වුණාම මේ මිනිස්යාට මේ තිරිසන් සතාට මනුස්ස සංඥාව ග්‍රහණය කරගෙන යම් සාංශාරික කර්මයක් එතනට සම්බන්ධ වුණොත් මනුස්ස ලෝකයට පැමිණීමේ යම් වැඩි ඉඩකඩක් තියෙනවා. තිරසනාගේ පැත්තෙන් ඒක හොඳයි. හැබැයි තිරසනාට අර විදිහට ඇලිලා බැඳිලා දැඩි විදිහට ඒ තිරසනා සිප වැළඳ ගනිමින් එහෙම දරුවෙක් වගේ ආදරයෙන් හදන්න පුරුදු වෙච්ච මිනිස්සයාට අර තිරසනා පිළිබඳ සංඥාව නැවත නැවත මතුවීමෙන් මිනිස්සයා මේ යනකොට අර තිරසනා සිහි වුණොත් එහෙම ඒ මිනිස්සයා තිරසන් ලෝකයට යාමේ අවදානමක් තියෙනවා. එතකොට ඉතින් දෙන්න දෙපැත්තට මාරු වෙලා ඊළඟ ආත්මේ ගත කරන්නයි වෙන්නේ. ඉතින් ඒ බල්ලට සලකපු විදියට බල්ලත් ඊට පස්සේ අර මේ තමන්ගේ ස්වාමියා බලු වෙලා උපන්නාට පස්සේ සැලකුවොත් ඉතින් එතකොට කොහොම ගනුදෙනුව යන්න පුළුවන්. ඉතින් ඒ නිසා තිරිසන් සතාට යම් වාසියක් ඒකේ තියෙනවා මිනිස්යාට වඩා සමීප වීම තුළ. හැබැයි කරුණා මෛත්‍රියෙන් සතුන්ට සැලකීම වරදක් නෙමෙයි. සීමාව ඉක්මවා තිරිසන් සතුන්ට ඇලොම් කිරීම මිනිස්යාට හුඟක් අනතුරුදායක තත්ත්වය. ඒක දරුවෙකුට, මනුස්ස ස්ත්‍රියකට, මනුස්ස පුරුෂයෙකුට ඇලොම් කරනවට එහා ගිය අනතුරුදායක තත්ත්වය. ඇලුම් කිරීම කොහොමවත් හොඳ නැහැ නිර්වාණගාමිනී මාර්ගය තුල. නමුත් මේ ලෝකේ ජීවත් වෙනකොට ඔවුනොවුන් තුල ඇලීම් බැඳීම් තියෙනවනේ. ඒ නිසානේ සසර පවතින්නේ. ඒ මිනිස්සෙයින් හැටියට ඇලීම බැඳීමට එහා ගිය අනතුරුදායක තත්වයක් තියෙනවා. අර සතාසි උපාවත් එක්කලා ඇලෙන බැඳෙන ගතිය. ඒ වගේම තමයි දැන් අනිත් පැත්තට දැන් අර අකුසල් වල තියෙනවනේ නිස්සන්ද ඵලය කුසල් අකුසල් දෙකේ කියන්නේ කර්මයේ තියෙනවා මුඛ්‍ය ඵලය සහ නිස්සන්ද ඵලය. ඒතර මුඛ්‍ය ඵලය කියලා කියන්නේ කරපු කෙනාට ලැබෙන විපාකය. නිස්සන්ද ඵලය කියලා කියන්නේ ඒ ඒ කර්මය කරන්න දායක වෙලා තියෙන්න ඕනේ නැහැ. ඒක විපාක දෙද්දී ඇසුරු කරන අයට කොටසක් බෙදිලා යනවා. තිරිසන් සතා තිරිසන් ලෝකෙ ඉපදිලා ඉන්නේ අකුසල කර්මයක් නිසා. ඒ ජනක කර්මය. ඒ වගේ මේ තිරිසන් සතාට ප්‍රවෘත්ති විපාක හැටියට, ඒ කියන්නේ ඉපදුනාට පස්සේ මැරෙනකම් ලැබෙන විපාකයේ හැටියට අකුසල කර්ම විපාක දෙනවා නම් ඒ කාලේ මිනිස්සයා නම් ඇසුරු කරන්නේ ඉතින් මිනිස්සයාටත් ඒවැ කොටහක් බෙදිලා යනවා. ඒක ඉතින් තිරිසන් සතා සම්බන්ධව විතරක් නෙමෙයි මිනිස්සු ඇසුරු කළා වුණත් මිනිස්සුන්ගේ අකුසල කර්ම විපාක අනිත් අයට බෙදලා යනවා. කුසල කර්ම විපාකත් එහෙම තමයි. තමන්ගේ කුසලයේ විතරක් නෙමෙයි තමන්ගේ කුසලයේ විපාකේ තමන්ට ඍජුව ලැබෙනවා. තමන් ඇසුරු නිසුරු කරන අන් අයගේ කුසල කර්මවල විපාක තමන්ට බෙදී යන කොටසක් තියෙනවා. ඒ ඒ විපාක විඳින කාලේ ඇසුරු කිරීම නිසා. ඒකට තමයි නිස්සන්ද ඵලය කියන්නේ. ඉතින් අර වගේ දුර්වල ආත්ම භාව ඇසුරු කිරීම තුළ ගොඩක් දුර්වල නිස්සන්ද ඵලයක් තමයි හැමතිස්සෙම අපිට අත්විඳින්න සිද්ධ වෙන්නේ. ඒකත් යම් තරමක හානිදායක තත්ත්වයක්. අවසරයි ස්වාමීන් සතුන්ට සංග්‍රහ කිරීම, උපකාර කිරීම වැරදි කියන එක නෙමෙයි. අර සීමාව ඉක්මවා ඒ සතුන්ට ඇලොම් කිරීම බන්ධනය වීම අනතුරුදායක බවයි ඒකෙන් අප තේරුම් ගන්න. ස්වාමීන් මේ ප්‍රශ්නේ මටත් පොඩි ප්‍රශ්නයක් තව නැගුණා. දැන් අර අඟුරු අඟුරු ගොඩකට රත රහතන් වහන්සේකට දුන්නු මේ මේ ආහාර දැමීමෙන් අපේ අපි අහන්නේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ලෝසක තෙස්සන. ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේ. දැන් ඒ ස්වාමීන් වහන්සේ ඉපදිච්ච ගමන් කියන්නේ බාල දරුවෙක් ඉන්න කාලේ අරකොටම පරිසද්දුන්නේ නිස්සන්ද ඵලය කියන එකද? නිස්සන්ද ඵලය. ඒ කියන්නේ දැන් උන්වහන්සේ මනුෂ්‍ය ලෝකෙට ඇවිදින් පිළිසඳ ගන්නේ පවුල් දහසක් තියෙන ගම්මානෙක. ඒ පවුල් දහසම කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ. එතකොට මේ දරුවා පිළිසඳ ගත්ත දවසේම දහසක් පවුල් වලටම රස්සාව නැති වෙනවා. එතකොට උපදින්නේ පිළිසිත ගන්න ඒක අම්මා කෙනෙකුගේ කුසේ. හැබැයි මුළු ගමටම ඒ කර්මය බලපාන. ඊට පස්සේ ඒ අය ඒක බුද්ධිමත්ව තේරුම් අරගෙන 500 500 කොටස් දෙකකට බෙදෙනවා. ඊට පස්සේ එක කොටසකට නැවත රස්සාව ලැබෙනවා. අනිත් අයට නැහැ. ඒ 500ත් නැවත දෙකට බෙදෙනවා. ඔහොම ඔහොම බෙදිලා බෙදිලා අර පවුල විතරක් වෙන් වෙනකන් ඒ අය බෙදිලා බෙදිලා අන්තිමට ඒ පවුල තනි වුණා. පස්සේ අර ස්වාමියාත් නුඹ නිසා මට දුක් විඳින්න බෑ කියලා අර බිරිඳ තනි කරලා අර අනිත් අයට එකතු වුණා. ඉතින් ඒ විදිහට මේ නිස්සන්ද ඵලයේ තරම් ඒ කියන්නේ කර්මය බරපතල නම් නිස්සන්ද ඵලයත් ඒ විදිහට රළු විදිහට අනිත් අයට දැනෙනවා. දැන් ඕක මිනිස්සු අනිත් අය අතරත් අපිට තියනවා දැන් අපි හිතමුකෝ තමන්ගේ ගෙදර ස්වාමියා පෙර භවයේ කාගේ හරි අතපය කඩලා තියෙනවා. ඒ අකුසල කර්ම විපාකයේ හැටියට ගහකින් වැටිලා වාහනයකට අහු වෙලා අතපය කඩාගෙන ඉතින් ඇඳ උඩ පීඩා විඳිනවා. ඒ තමන් ඒකේ මුඛ්‍ය ඵලය විඳිනවා. ඉතින් බිරිඳ, දරුවෝ, ඥාතීන් ඔක්කොම ඉතින් වෙද්දු හොයන්නයි, පත්තු බඳින්නයි, තෙල් බෙහෙත් ගන්නයි, නිදි මරන්නයි තමන්ගේ ජීවිතේ මහා අර්බුද ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අර තැනත්තාගේ කර්මය නිස්සන්න. හැබැයි තමන් බුද්ධිමත්ව එතනදී ඒක මේ අපට ලැබිච්ච අවස්ථාව තුළ මේ තනත්තාගේ අසරණකමට අපි සංග්‍රහ කරන්නට ඕන කියන කරුණා මෛත්‍රියෙන් එය දරාගෙන කරන්න පුළුවන් ඒ ඒකම කුසලයක් સિદ્ધ කරගන්නට අවස්ථාවක් කරගන්න පුළුවන්. එතකොට එක පැත්තකින් අර කර්ම විපාකයේ නිස්සන්ද ඵලයක් එනවා. එයම Tamanට ප්‍රතිලාභයක් කරගන්න පුළුවන්. කරුණා මෛත්‍රියේ අනිත් කෙනාට සංග්‍රහ කළොත් ඒ තනත්තාගේ අකුසල කර්ම විපාකය යට කරගෙන නිරෝගී වෙන්න සුවපත් වෙන්න උදව් කිරීම තුළින් Tamanට සසර ගමනේ මේ බඳු දුක් විපාකයන් යටපත් වෙන්න වළකින්න හොඳ පසුබිමක් ඒ තුළින් හැදෙනවා